නමෝ බුද්ධාය. ඒ භාග්‍යවතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ එමෙන්ම ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර රැගෙන අද දවසෙත් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා විශේෂයෙන් උතුම් දහම් කාරණා සරලව දැනගන්න ඒ දහම් කාරණා නොමදව අනුමෝදන් වන්න අපට බොහෝ අවස්ථා යෙදුනා මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදාම් පිළිසඳර නිසා. ඉතින් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ සියලු කාරණා අපි පළමු කොට අද දවසෙත් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. විශේෂයෙන් අද මේ උතුම් සදාම් පිළිසඳර පිණිස සදැහැති දායකත්වයේ දරන්නේ ප්‍රශාන් ජයවර්ධන මහත්මයා, දිල්ෂානි මල්කා අමරසිංහ මෙනවිය, ක්‍රිස්නි නානායක්කාර මෙනවිය ඇතුළු ඒ පින්වත් පිරිස විසින් ඉතින් මේ පින්කමත් අපි තාම සදහෙන් අනුමෝදන් වෙලා සදහම් පිළිසඳර ඔබට සමීප කරන්නම් විශේෂයෙන් අද දවසෙත් මිලිඳු රාජපක්ෂේ උතුම් සදහම් පිළිසඳර පිණිස අප කෙරෙහි කරුණාවෙන් මෙම අවස්ථාවට වැඩම කරන්නට යෙදුණා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි වැලිමඩ සද්දා ශීල අපේ ස්වාමින්දයන් වහන්සේ ඉතින් අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් පින්වත් ස්වාමින් වහන්සේ වන්දනා කරලා සාකච්ඡාව ආරම්භ කරමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි ගියවර රජතුමන් මේ සාකච්ඡාව පිණිස රහස් ස්ථානය ප්‍රකාශ කිරීම සහ සාකච්ඡා නොකළ යුතු රහස් කාරණා නොකළ යුතු පුද්ගලයන් ආදි වශයෙන් කරුණු සඳහන් කරන අවස්ථාව වහන්සේ අපට පැහැදිලි කරමින් සිටියේ අවසරයි ස්වාමීනි නමෝ බුද්ධාය පළමුවෙන්ම අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත්නි, පින්වත් මහත්මයා. මිලිඳු රාජ ප්‍රශ්නේ අපූරු දහම් පිළිසඳරකට තමයි අපි මේ පාර යොමු වෙන්නේ. එහෙමයි සර්. මේ දෙවිනි පොත් වහන්සේ. එහෙමයි. හැබැයි අපි මේ මහමෙවුනාවේ පොත් වහන්සේ අනුවාදයේත් එක පොත් කාණ්ඩ හතරකට තියෙනවා. නමුත් සිංහල මිලින්ද ප්‍රශ්නේ හෝ පාලි මිලින්ද ප්‍රශ්නේ තනි පොතක් ඒක. එහෙමයි ස්වාමී. නමුත් අර අපුරු බෙදීමක් අර පළවෙනි කොටස රජුරන්ගේ සාකච්ඡා ඉවර වෙලා ඒ කොටස පළවෙනි පොතටම වෙන් වුණා. එහෙමයි ස්වාමී. දැන් දෙවෙනි දහම් සංවාදයේ ආරම්භ කරන විදිය තමයි දැන් මේ දෙවෙනි පොත් වහන්සේගෙන් තියෙන්නේ. එහෙමයි. එතකොට මහත්තයා මේ අපූර්වයේ මේ රජතුමා කල්පනා කරන ක්‍රමය එහෙමයි. රජතුමා කල්පනා කළා මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ එක එක විදිහට ධර්ම දේශනා කළා තියෙනවා පర్యాయ වශයෙන් ඒ ස්ථානෙට ගැලපෙන විදිහට නැත්නම් සබහා ධර්මානුකූලව එතකොට නමුත් කෙනෙක් මේක කියවලා එහෙමයි ඒ කෙනා අර කියවල වචන අල්ලගෙන පටලැවෙන්න පුළුවන් එහෙමයි ඒ අඥානය අර්ථ ගන්න නැතුව එහෙමයි එහෙම ඉඳලා එයා වාද විවාද හදලා ඉදිරිපත් කරනවා ඒ ඉදිරිපත් කළාට පස්සේ ඒ ඉදිරිපත් කරනවට උත්තර දෙන්න නම් මේ වාගේ කෙනෙක් ඕන. එහෙමයි සාම. ඉතින් අනාගතයේ ඒ වගේ අය පහළ වෙද්දී දන්නේ ඒ නිසා මම මේ ප්‍රශ්න හදලා උපකල්පනය කරලා එහෙමයි. ඇත්තටම මේ ප්‍රශ්න රජුරුවන්ගේ ප්‍රශ්න නෙවෙයි. එහෙයි. රජතුමාගේ ප්‍රශ්න විසඳිලා ඉවරයි. මේ රජතුමා උපකල්පනය කරන ඉදිරියට දැන් අද අපි බලමු රජුරුව කොහොමද උපකල්පනය කළ ප්‍රශ්න අහන්නේ කියලා. එහෙමයි. පුදුම හිතෙනවා අද සාමාන්‍යයෙන් අසත්පුරුෂයෝ කියන ප්‍රශ්න තියෙනවානේ ප්‍රශ්න දානේ වගේ බුද්ධ ශාසනයේද මේ රජ්ජුරුව මේවා හිතලා තියෙනවානේ අනාගතේ මෙහෙම වෙන්න පුළුවන් කියලා. හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ රජ්ජුරුව ඒ විදිහට හදලා ඉදිරිපත් කරන ප්‍රශ්න ටික තමයි ඊළඟට තියෙන්නේ. හරි ලස්සන මේ බුද්ධ ශාසනයේ ධර්මයේ අර්ථය මේ කියවන්න ආස කෙනෙකුට සාමාන්‍ය මෙවැනි දහම් රසයක්, සංසිඳීමක්, ප්‍රීතියක් පංචමහා වාදයෙන්වත් උපදින්නේ. එහෙමයි ස්වාමීනි. මේක මේ එය ඒක හරියටින් කොහොමද මේ රහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡානේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ රජතුමා දවස් 7ක් උපෝසතේ සමාදන් උපෝසතේ නෙමෙයි ಗುಣධර්ම 8ක් සමාදන් වෙලා එහෙමයි. ඊට පස්සේ පැවිද්දෙක් විදිහට ඉඳලා ඊට පස්සේ සංසුන් ගමන් බිමන් වලින් පස්සේ 8 වෙනි රාත්‍රිය වුණාට පස්සේ නාගසේන මහරහතන් වහන්සේත් එක්ක අර රහස්‍ය කතා කර යුතු තැන් ටික ගැන කියලා. එහෙමයි සර්. ඒ ඒ ඒ ඒවා සලකලා මහ වනයේ ඇතුළටම යනවා. එහෙමයි. ස්වාමීනි මා රහස්‍ය දෙයක් කියන්නේ කියලා. ඊට පස්සේ රහස්‍ය දේ කිය යුතු තැන් කිය යුතු පුජ්‍යලයා. එහෙමයි. ඒවා විනාශයටපත් වෙන විදිහ. ඒවා කොහොම මේ අපේ රජතුමා නාගසේන මහරහතන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා. කියා ඉඳලා කියනවා ස්වාමිනී නාගසේනයන් දැන් අද ඉඳලා අපි ඒ කරුණ ටික තමයි සාකච්ඡා කරන්නේ ස්වාමිනී නාගසේනයන් වහන්සේ නව වැදෑරුම් පුජ්‍යලියෝ රහසේ සාකච්ඡා කළ කරුණු සෙලිදරව් කරදී. නොරකිති. ඒ කවර නවද නේද? රහසක් කිව්වොත් ඒ රහස හෙලි කරන්නේ ආය කියන්නේ මේ නව දෙනාගෙන් එක්කෙනෙක්. එතකොට දැන් බලන්න ඔයා ඔයාලගේ රහස් කියලා තියෙන්නේ මේ නව දෙනාගෙන් එක්කෙනෙකුටද කියලා. මේ ඉගෙන ගන්න එක කොච්චර හොඳද නේ? ඊට පස්සේ දැන් මෙතන තියෙනවා ඒ ඒ නව දෙනා කවුද? රාග චරිතය, දේශ චරිතය, මෝහ චරිතය, භය චරිතය, ලාභ සත්කාරයට ගල් කරන පුජ්‍යලයා, ස්ත්‍රිය මත්පැන් ලෝලියා, නපුංසකයා, කුඩා දරුවා. එහෙමයි ස්වාමී. කියන රජතුමනි මොකද්ද ඒ අයගේ දෙන දෝෂේ? ස්වාමීනි නාගසේනයන් වහන්සේ රාග චරිතය රාග හේතු කරගෙන රහස් කරුණු හෙලි කරනවා රැකගන්නේ නැහැ. එහෙමයි. රාගය අධික කෙනා තමන්ගේ රාග සංතරපණයේ උදෙසා මොනවා හරි රහසක් හෙලි කරලා හෝ එනත රාගයෙන් එයා මත් වෙලා ඉන්න වෙලාවක ඕනම රහසක් එයා එලි කරනවා. ඒ නිසා රාගයේ අධික කෙනා, රාගයෙන් මත් වෙන කෙනා, රාගයෙන් උමතු වෙන කෙනා කිසිම රහස් රකින කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. ඔහුත් එක රහස් කියන්න හොඳ නැහැ. එහෙමයි. එයා හෙලි කරනවා ඒක. ඊළඟට තියෙනවා ද්වේෂ චරිතය. තරහා වැඩි කෙනා තරහා ආවට පස්සේ ඕන රහසක් හෙලි කරනවා. එහෙමයි. දැන් ඔය තරහ එක්කෙන තිරිසනේ දැන් පෞගේ කාලේ ඇවිදලා අපි තොපෙන් ඔයාට රිටර්න් දෙන්නම් අපිට කරපේවට කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒවා ප්ලෑන් එයාලගෙන් වෙනවා. එහෙමයි. රාග චරිතයගේ මේ දේශ චරිතයගෙන් දේශේ බලවත් වෙලා මේ රහසෙලි වෙනවා. ඊට පස්සේ තියෙනවා මෝහ චරිතයගේ මොහෝ ගති ගුණ. රැවටෙන අන්දමන්ද වෙන තේරුම් බේරුම් කරගන්න බැරි මෝඩකම නිසා කරුණු හෙලි වෙනවා. බයටපත් වෙන කෙනා බය කරලා කළාට පස්සේ එයා රහස් හෙලි කරනවා. ඊට පස්සේ ලාභ සත්කාරයට ගරු කරන කෙනා ආමිෂ හේතු කරගෙන රහස් හෙලි කරනවා. ඊට පස්සේ ස්ත්‍රිය නුවණ නැතිකම මුල් කරගෙන නුවණ මදකම මුල් කරගෙන රහස් හෙලි කරනවා. ඊට පස්සේ මත්පැන් ලෝලියා බීමට ඇති ලොල් බව හේතු කරගෙන ඕන පොඩ්ඩක් පෙව්වා නම් ආය ඕන රහසක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ නපුංසකයා නොඑක අංග විකාර හේතුවෙන් රහස්සෙලි කරනවා. නපුංසකයාට මොනවා හරි ඉතින් ඔය ඈද්දලා පද්දලා මේවා කරපු ගමන් ඒක හෙලි කරනවා. ඊට පස්සේ ඔය දැන් අද අපේ රටේ වෙලා තියෙන්නේ ඒ වගේන ඔය ජීවි. ඊට පස්සේ තියෙනවා පොඩි ළමයා චපල බව හේතු කරගෙන චපල බව කියන්නේ පොඩි ළමයාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ පොඩි ළමයාට තේරෙන්නේ නැති නිසා එයා කියනවා. දැන් සමහර ලාවට සමහර ගෙවල් වල අම්මලා කවුරු හරි ආපු ගමන් නෑ ගෙදර මහත්ය නෑ කියනවා. ඒතකොට පොඩි එක්කෙනා කියනවා ඇයි අම්මේ අර ගෙදර ඉන්නේ? <laughs> ඇයි අර ඉන්නේ කියලා කියනවා. පොඩි එකාට රහස් දකින්න බෑ. මෙතෙන් මේ විදිහට රහස් කියන්න හොඳ නෑ කියනවා. එහෙමයි. හැබැයි සිංහල ජාතියක් විදිහට අපේ මිනිස්සුන්ගේ තිබ්බා ඉස්සර සිංහල මිනිහාගේ රහස් දැකilla හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. ওই නුවරයුගේ සිංහලකම හොඳට තිබ්බ රජවරුන්ගේ කාලේ ඒ රජවරුන්ට ඉවක් වෙట్లా තියෙනවා අනාගතේ රාජ්‍ය සම්පත්තියට හානි වෙන්න පුළුවන් කියලා විශේෂ රාජ රන් රිදී මුතුමැණි ගබඩා කරලා නිදාන් හදලා තියෙනවා. එහෙමයි. ඊට පස්සේ කවුරු හරි එකට Tamanට විශ්වාසවන්ත පණ වගේ විශ්වාසවන්ත යම්කිසි ඇමතියෙකුට හෝ එහෙම නැත්නම් සිටුවරයෙකුට හෝ යම්කිසි පුරුෂයෙකුට ඒ නිදානේ බාර කරනවා. එහෙමයි ස්වාමී. මේක මහත් ඉස්සර වෙච්ච දෙයක්. එහෙයි. නිදානේ බාර කළා කියනවා මේක ඉදිරියේ සිංහලකම තියෙන රටට දැයට ආගම රජවරුන්ට සම්පත්තියේ රැකීම පිණිස මේවා කළා තියෙන්නේ. එහෙයි. උඹලා પરම්පරාවෙන් දිවි දෙවිනි කළා මේක අරන් ඵලයල්ලා කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේ මිනිස්සු ඒක කිසි කෙනෙකුට රහස දෙන්නේ නැතුව රකින්න. එහෙමයි. නිදානේ රකින්න. ඔහොම ලංකාවේ එක සිද්ධියක් එහෙම වෙලා පරපුර ඉඳලා තාත්තගෙන් පුතාට ඒ වගේ ඒව රැක රැක එනවා. එහෙමයි. එහෙම රැකලා ඇවිල්ලා එක දවසක් අවසාන එක් කාලයක් ආවා තාත්තා පුතාට දැන් තාත්තා වයසයි. ඊට පස්සේ පුතාට කිව්වා පුතේ මේ උඹට යම් රහසක් කියන්න තියෙනවා කියලා අර නිදානේ තියෙන තැනට ගිහලා නිදාන් දොර අරින විදිය ඔක්කොම පුතාට කියලා දීලා කිව්වා මේක රහසක් විදියට තියාගනි අපේ પરම්පරාවෙන් මේක එන්නේ ඉදිරියේ සිංහල රජ කෙනෙක් ආවොත් මේ වස්තුව දීපන් ඊට පස්සේ පුතාත් ඔක්කොම ටික බලාගෙන රන්දිදී මුතුමැණික් ටික බලාගෙන ආවා මේක නුවරයුගේ වෙච්ච එකක් එහෙමයි ස්වාමී ඊට පස්සේ ගෙදර ආවට පස්සේ එයාගේ ඉනේ රත්තරම් පාට චේන් එකක් වා එකක් පැද්දෙනවා. තාත්තා ඇහුවා මොකක්ද ඒ කියලා. කිව්වා තාත්තා මං අතනින් පොඩි හවඩියක් ගත්තා කිව්වා. එහෙමයි. තාත්තට පපුව පිච්චිලා ගියා. පරම්පරාවෙන් අපේ කෘත්‍යය තමයි මේ රාජ්‍ය සම්පත රකින්න එක. මේකා ගිය පළවෙනි දවසේම ගත්තා කියන්නේ මේකනම් මේ සම්පත රකින්නේ නැහැ කියලා. ඊට පස්සේ මට මගේ රටත් ජාතියත් ආගමත් රකින්න එක තමයි මගේ කෘත්‍යය කියලා හිතලා ඒ ඒ සිංහල මිනිසයා කිව්වා පුතාට මේ පුතා මේ ඕක ගත්ත තැනම තියන්න ඕන නැත්නම් ඕකට අපිට හොඳ නැහැ. යන් උඹටම ඒක තියෙන තැන කියලා දෙන්නම් කියලා ගිහිල්ලා ඒක ගත්ත තැනම ආපහු නිදාන තියලා දොර වහලා හැරිච්ච ගමන් කඩුවෙන් ගැහුවා බෙල්ලට. හැමයි පුතාට හැමයි. සහස් දුන්නේ. එහෙයි. එහෙයි. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සිංහල මිනිසුන්ගේ තිබ්බ රහස් රැකීම ඒ වගේ දේවල් විශේෂයි. ඉතින් නුවරවි කියවිච්ච දෙයක් මම කියුවේ. ඉතින් මේ මිනිස්සු තමන්ගේ ජාතිය රට ඊළඟට සිංහල රජතුමාට වස්තුව රැකලා දෙන එක ඒ විදිහට මේව කළා. ඉතින් අද කාලේ වෙනකොට මොකක්වත් නැහැනේ. ළමයි ඉස්කෝලේ දාගන්න මොකකට හරි. දැන් පහුගිය දවස්වල සිංහල මිනිස්සුම ඔය මහ විනාශවලට ඔය එක්කෙනෙක් දෙන්නේ උල්පන්දම් දීලා සෙට් වෙලා තිබ්බනේ වස්තුව මුල් කරගෙන. එහෙමයි ස්වාමීනි. ධනෙ මුල් කරගෙන. ওই මිනිස්සුන්ට ආයේ ප්‍රෞඩත්වයක් තියෙන જાතියක් ලැබෙයිද? එහෙමයි ස්වාමීනි. අභිමානවත් જાතියක් ඉපදෙන්න ලැබෙයිද? යම්කිසි ජනේ ජනයා තූතු කියලා කෙල ගහනවා නම් එවැනි ජීවිත ලැබෙයි. එහෙමයි ස්වාමීන් මනුෂ්‍ය ජීවිතයක ඉපදුණා යම්කිසි බොහෝ ජනයා වසලයයි සම්මත කරගෙන සමාජයෙන් බැහැර කර කර දුටු දුටු ගමන් ಜಾතිවාදෙන් ගරහා ගරහා පන්නනවා නම් අයින් කරනවා නම් ආන් එවැනි ಜಾතිවල උපදී. එහෙමයි. ජාතික අභිමානය තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ ඒ කාරණා මේ සිහි කළේ. ඒ රහස් රකින්න පුළුවන්කම විශේෂ හැකියාවක්. සිංහල ලේවල තියෙනවා. ඒක ඉස්මතු කරලා ගන්න ඊළඟට තියෙනවා මේ නව දෙනත් එක රහස් කතා කරන්න එපා කියලා ওই නව දෙනා ගැන කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් නාගසේනියන් වහන්සේ අටුක අට කරුණකින් බුද්ධිය මෝරායයි. මුහුකුරායයි. ඒ කවර කරුණටද විශේෂයෙන් වැදගත්. එහෙමයි ස්වාමී. මොලේ පාදා ගන්න නම් මේ අත ඕන. මොලේ ඩිංගිත්තා මුහු කුරා යනවා කියන්නේ ඒක මෝරලා යනවා. එතකොට මේක කන් හැන්දෙන් තරම්වත් අර උකුණු හිසක මොලේ තරම්වත් ඩිංගිත්තක් තියෙනවා නම් ඒක මෝරලා යන්න මෙන්න මේ කාරණා අට ඕන. ඒ තමයි වයස මෝරා යෑමෙන් මෝරය. සමහර අය නුවණ වැඳෙනවා මේ අධ්‍යක්ීම් ලබ ලබා වයසට යනකොට. හැබැයි ඒක පෙළක් ගියේ. එහෙමයි ස්වාමී. මේ අත කරුණ ඒ කියන්නේ සමහර අය මෝරන්නේ වයසට ගියාට පස්සේ. එහෙමයි. ඊළඟට සමහර අය මෝරන්නේ ප්‍රශ්න විමසීමෙන් මෝරා යෑමෙන් බුද්ධිය මෝරා යයි. ප්‍රශ්න විමසනවා. මේක කොහොමද? මේක කොහොමද කියලා ප්‍රශ්න විමසනවා. එහෙමයි. යම් කිසි කෙනෙක් යමක් තේරුම් ගන්න අහන එක ඔහුගේ බුද්ධිය මෝරා යෑමේ ලක්ෂණයක්. එහෙමයි. ඊළඟට තමයි ගුරු ආශ්‍රයෙන් මෝරා යනවා. ගුරුවරයෙක්ගේ හොඳ දැනුමක් තියෙන ගුරුවරයෙක්ගේ ඇසුරේ හිටියොත් අම්මෝ ඒකනම් පුදුම ආශිර්වාදයක් මහන්සි. එහෙමයි ස්වාමී. ගුරුවරයෙක්ගේ ඇසුරේ ඉන්නවා කියන එක පුදුම ආශිර්වාදයක්. අනේ මොකක්වත් තේරෙන්නේ නැති මෝඩ මිනිසෙක් වුණා. යමක් කමක් තේරුම් ගන්නවා ගුරුවරයෙක් ඇසුරේ හිටියා. ඊට පස්සේ තියෙනවා නුවණ යොදා මෙනෙහි කිරීමෙන් මෝරා යනවා. නුවණින් විමසන එක කල්පනා කිරීම හොඳට. ඒකෙන් බුද්ධිය මෝරලා යනවා. ඊළඟට සාකච්ඡාවෙන් මෝරලා යනවා. දැන් මේ තියෙන සාකච්ඡා. එහෙමයි ස්වාමී. ඊළඟට ස්නේහයත් උන් ඇසුරු කිරීමේ මෝරලා යනවා. තමන් ආදරෙන් සෙනෙහසෙන් ඇසුරු කරනකොට එයා කියලා දෙන ඒවා හිතට ග්‍රහණය වෙනවනේ. ඒකෝට තමන් හොඳට තමන්ගේ සෙනෙහස ආදරේ දුන්නොත් දැනුමත් තේරුමක් තියෙන කෙනෙකුට ඔහුට ඒ සෙනෙහස දැනුම ඒ ආදරේ නිසා අර දැනුම් සම්භාරය ඔහු කරා පැමිණෙනවා. ඊට පස්සේ බුදුසසුන පවතින ප්‍රදේශයක වාසය කිරීමෙන් මෝරා යෑමෙන් බුද්ධිය මෝරා යනවා. දැන් මට මට දැන මට මේ අම්මා කෙනෙක් කියපු කාරණාවක් කියන්නේ ඉතින් ඒ අම්මා එක්තරා වත්තක වැඩ කරගෙන ඉඳලා තියෙනවා. ඒ වත්තේ අයිතිකාර ප්‍රධාන මනුස්සයා එතනින් මේ ඒ වත්තෙන් ගිහිලා තියෙන සත්තු දෙන්නේ. අපි කියමුකෝ බල්පැටව දෙන්නේ කියලා. ඉතින් අහලා තියෙනවා උඹලා කියාපල්ලා මේ මේ සත්තු දෙන්න කොහොමද මෙතෙන්ට හැදුනේ කියලා. එතකොට මේ අම්මා කියලා තියෙනවා කර්මාන් රූපෝ මොකෙක් හරි බල්ලෙක් බල්ලෙක් වෙන්න සංසාරයේ සිටින් කයින් වචනින් මේ මේ වරදක් කළා ඊට පස්සේ ඉපදිලා කියලා. ඊට පස්සේ කියලා උඹලගේ බර උඹලා තියාගන්නilla. එහෙමයි. මේ සත්තු දෙන්නා මැව්වේ දෙවියෝ. එහෙමයි. එතකොට බලන්න එයාගේ ඥානෙයි. එහෙයි. එයාගේ ඥානෙ මේවා මැව්වා කියලා. කර්මානුරූප බලපෑමක් නැහැ. නමුත් ඒ වත්තේ අයිතිකාර මනුස්සයා. මේ වත්තේ දාශකම් කරන අර අම්මගේ ඥානෙ බුදු සසුනක් තුල හිටපු නිසා කර්මානුරූප පැවැත්මක් ගැන තියෙන ඥානෙ. එහෙමයි මේක නිසා කියන්නේ බුද්ධ ශාසනය තියෙන තැනක ඒ දහම් ගොස හැසිරෙන තැනක දහම් ගොස ඇසෙන තැනක හැසිරීම තුලින් බුද්ධිය ඉපදෙනවා. එහෙමයි. බුද්ධිය ඉපදෙනවා. ඉතින් ඒ නිසා මේ අට කරුණ පුරුදු කරන්න කියනවා මේ බුද්ධිය මෝරා යන්න. ඒක නැවත අපීච් කරන්න. ඒ තමයි වයසට යෑමෙන්, යසපිරිවරින්, ප්‍රශ්න ඇසීමෙන්, ගුරු ආශ්‍රයෙන් යසපිරිවර මේ යසපිරිවර කියන්නේ මේ අර මේ බොහෝ පිරිසක් සිටීමෙන් ආ මෙතන එක කියන්න බැරි වුණා අපට බොහෝ පිරිවර සිටීමෙන් ඇයි කට්ටිය ගොඩාක් ඉන්නකොට ඒ පිරිස තේරුම් ගන්න හිත වෙහෙසෙන්න ඕන ඊළඟට ගුටි කකා ගුටි කකා එයා තේරුම් ගන්නවා පිරිසක් විදිහට ඉද්දි අධ්‍යක්ෂින් දිදී ඊළඟ සමූහයක් වශයෙන් කල්පනා කරන්න ඕන ඒවත් එක්ක ඒ නිසා බුද්ධිය මෝරලා හොඳ ඥානයක් තියෙන මිනිසෙක් වෙන්න නම් වයසට යාම යසපිරිවර ප්‍රශ්න ඇසීම ගුරු ආශ්‍රය, සාකච්ඡාව, සෙනෙහවන්ත ආශ්‍රය, පතිරූප දේශ වාසය මේ කියන காரணාට ඕන කියනවා මේකෙන් බුද්ධිය විකසිත වෙනවා කියනවා. වැඩි ඕනේ බුද්ධ ශාසනේ දහං ගෝසාව ඇසෙන තැනක ඉන්න එකම කොහොම එකක්ද? එහෙමයි සම්. තවත් ඕනේ නැහැ ගුරුවරයෙක් ඇසුරේ ඉන්නවා කියන එක ධර්ම විනය කියලා දෙන්න. ඒකයි. කියනවා ස්වාමිනී නාගසේන මේ ඔක්කොම දැන් නාගසේන මහරහතන් වහන්සේ ඉදිරියේ කැලේ ඇතුළට ගිය රජ්ජුරුව කියනවා. මේ කියේවා කියව රජ්ජුරුව ඔප්පු කරන්නේ ඕනම රහසක් අහන්න Taman සුදුසුයි කියන එක. Tamanට නුවණ තියෙන බව. ඒ කියන්නේ එච්චරම රජ්ජුරුවන්ට මේ ප්‍රශ්න වලට උත්තර ටික ඕන වෙලා තියෙනවා. ඉතින් අපි ඉදිරියට බලමු මෙච්චර මේ මෙච්චර පාරක ඇවිල්ලා රජ්ජුරුව මොනවද මේ අහන්න යන්නේ කියලා. එතකොට මේ මේ කරුණ අතෙන් තමයි බුද්ධිය විකසිත වෙලා යනවා කියන්නේ. බුද්ධිය පිපිදිලා යනවා. බුද්ධිය මෝදු වෙලා යනවා. විකසිත වෙනවා කියනනම් ඉතින් සුවඳ පැතිරිලාම යනවා. එහෙමයි ඊට පස්සේ කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ මේ භූමි භාගය සාකච්ඡාවට ඇති අෂ්ට දෝෂයන්ගෙන් දුර වෙලා තියෙනවා. ඒ වගේ තැනකට තමයි ගෙන්නන ගියේ. එහෙමයි. මමද ලෝකේ උතුම් සාකච්ඡාවට සහායකයෙක්. මම රහස්‍ය කරුණු රකින්න කෙනෙක්. යම් තාක් මම ජීවත් වෙම්ද ඒ තාක් රහස් රකින්නේ එහෙමයි මාගේ බුද්ධියද මේ අටවැදෑරුම් කරුණේ මොහු කුරා ගොස් ඇතිය මේ කාලේ මහවැනි ශිෂ්‍යයෙකු දුර්ලභයි ශිෂ්‍යයෙකු කෙරෙහි ආචාර්යවරයෙකු විසින් මනවින් පිළිපැදිය යුතු නම් යම් ගුණධර්ම 25ක් තියෙනවා ආචාර්යවරයා විසින් මෙකී ගුණධර්ම මනාව පිළිපැද යුත්තේ ඒ කවර 25 ගුණයක්ද කියලා දැන් අර තමන්ගේ විස්තරය කිව්වනේ කියලා කියනවා ගුරුවරේ ගෝලයාට කාරණා 25කින් අනුග්‍රහ කරනවා. එහෙමයි. ඉතින් ස්වාමීනි ඔබ වහන්සේ මට ඒ කාරණා 25න් අනුග්‍රහ කරන්න කියලා ගුරුවරයෙක් තුල තියෙන ඕන කාරණා 25ක් ගැන ඊළඟට මේ මේ පිළිසඳරේ කතා වෙනවා මහන්සිය. ඒක තමයි ඊළඟට තියෙන්නේ. ස්වාමීනි අපිට මේ කාරණා දේශ බලන්න ඉන්නකොට රජතුමන් මෙච්චර මේ සූදානම් වෙන්නේ මේ ශාසනය කෙරෙහි ධර්මයේ කෙරෙහි ඒ රජතුමන්ගේ సంతානයේ තියෙන මේ ආදර දයාව අපිට අනුමෝදන් වෙන්න පුළුවන් ඒ ස්වාමීන් ඒක කුමන කාරණාවක්ද කියලා වටහා ගන්න කොහොමද ස්වාමීන් වහන්සේ නෑ ඒක තමයි දැන් මමත් ඒක තමයි සූදානම් එහෙමයි මෙච්චර ගොඩක් කිය කියා මේ රජුරෝ මොනවද මේ අහන්න යන්නේ කියලා තමයි මේ මමත් මේ මේ මේ සාකච්ඡාවේ යෙදෙමින් මේ පොතින් කරුණු ඉදිරියට කී කිය යන්නේ. ඒ නිසා මම හිතනවා ඔබටත් ඒ කැමැත්ත ඇති කියලා අපි ඉදිරියට මහම එකපාරට. අවස්වාමිනේ අවසරයි. ඔව් අපි කතා කර කර හිටියේ දැන් අර රාජ්‍යරුව කියනවා ස්වාමිනේ මම ශිෂ්‍යෙක් විදිහට හිටලා ඔබ වහන්සේ ගුරුවරයෙක් විදිහට දෙන්න ඕන කරුණ ටික මට දෙන්න කිව්වා. එහෙමයි. මේ ලෝකේ ගුරුවරයෙක් විදිහට ශිෂ්‍යයෙකුට දෙන්න පුළුවන් කරුණෝ කියනවා 25ක් කියනවා. ඒකත් තමයි ශිෂ්‍යයා කෙරෙහි හැම විටම নিরතුරුවම රැකවරණේ පිහිටවලා තියෙනවා. එහෙමයි. ශිෂ්‍යයා ඇසුරු කළ යුතු ඇසුරු නොකළ යුතු දේ ගැන ආචාර්යවරයා දැනගන්න ඕන කියනවා. ශිෂ්‍යයාගේ ප්‍රමාදයටත් අප්‍රමාදයටත් කරුණු දැනගන්න කියනවා. එහෙමයි. ශිෂ්‍යයාට නිදාගන්න ඉඩකඩ පහසුකම් තිබේදයි කියලා ගුරුවරයා දැනගන්නවා. එහෙමයි. ඊට පස්සේ ඔහුගේ ගිලන් නොගිලන් බව දැනගන්න ඕන කියනවා. ආහාර ලැබිලාද නොලැබිලාද කියලා දැනගන්න ඕන කියනවා. ඔහුගේ ඇති විශේෂ කුසලතා දැනගන්න ඕන කියනවා. එහෙමයි. ආචාර්යවරයා තම පාත්‍රයට ලැබුණ දේ ශිෂ්‍යයන් හා බෙදා බෙදා ගන්න ඕන කියලා. බය නොවෙනු ඔබගේ යහපත දියුණුව වන්නේ කියලා ශිෂ්‍යයා අස්වසන්න ඕන කියලා. එහෙමයි. මේ පුජ්‍යලයා සමග හැසිරෙවයි හැසිරිය යුතු පුජ්‍යලයා පෙන්වලා දෙනවා කියනවා. හැසිරිය යුතු ගම පෙන්වලා දෙනවා කියනවා. විහාරය හැසිරිය යුතු විහාරය පෙන්වලා දෙනවා කියනවා. ශිෂ්‍යයා සමග විහිළු තහළු කිරීම, ක්‍රීඩා කිරීම ආදී නොකළ යුතුයි කියනවා. ශිෂ්‍යයා සමග අනවශ්‍ය අල්ලාප සල්ලාපේ නොයෙදිය යුතුයි කියනවා. ශිෂ්‍යයා හා වෙන් වී වාසය කළ යුතුයි කියනවා. එහෙමයි ස්වාමී. ශිෂ්‍යයත් එක්ක එකට ඉන්නේ නැහැ. වෙන් වෙලා ඉන්නවා. එහෙසම්. ශිෂ්‍යයාගේ අඩුපාඩුවක් දුටු විට ඉවසිය යුතුයි කියනවා. සකස් කොට කරන කෙනෙක් විය යුතුයි කියනවා. පිළිවෙලකට වැඩක් කරන කෙනෙක්. යහපත් දේ අඛණ්ඩව කළ යුතුයි කියනවා. රහස් කටයුතු ඇත්තෙක් නොවිය යුතුයි කියනවා. එහෙමයි. සම්පූර්ණ කොට කටයුතු කරන්නෙක් විය යුතුයි කියනවා. ශිල්පයන් කෙරෙහි ශිෂ්‍යයා කෙසේ උනන්දු කරන්නේ දැයි උත්සාහ කළ යුතුයි. ඔහුගේ සිත ඉපදිය යුතුයි කියනවා. කෙසේනම් ශිෂ්‍යයා නොපිරිහෙන්නේ දැයි සීලාදී ගුණ වර්ධනෙහිලා සිත උනන්දු කර යුතුයි කියනවා. මොහු ශික්ෂා බලයෙන් බලවත් කරමි සිත ඉපදවිය යුත්තේය මෛත්‍රී චිත්තේ ඉපදවිය යුත්තේය විපතකදී අත් නොහැරිය යුතුයි කියනවා කල යුතු දෙහි අප්‍රමාදී විය යුතුයි කියනවා. සිත පසුබටව ගිය කල්ලි ධර්මානුකූල උපදෙස් දී ධෛර්යවත් කළ යුතුයි කියනවා. ඔය ආචාර්යවරයෙක් තුල ඔය 25 ගුණයෝ තියෙන්න ඕන කියනවා. මාව ඒ කෙරෙහි යාපස් ලෙස පිළිපදිස්වා කියනවා. මේවා කියවනකොට මහත්තයා මට හිතුනේ අපිට ලැබිච්ච උතුම් ගුරුවරයාගේ. එහෙමයි ස්වාමීනි. දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගත්තොත් ඇත්තටම අපි දන්න විදිහට නම් මේ 25 ගුණයම තියෙනවා එහෙමයි මේ සේවනය කළ යුතුයි නොකළ යුතුයි හැම එකක්ම උන්වහන්සේ පෙන්වලා දෙනවා වැඩි ඕනේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්න එපා මේකෙන් අනතුරු තියෙනවා ඊට පස්සේ ඒකෙන් බාහිර මිනිස්සු සංගයයට යොමු කරයි කියලා අසපුවල බෝඩ් ගැහුවා. ස්මාර්ට් ෆෝන් මේ ආතාක්ෂණික උපකරණ මේ දේවල් දොරවල් අතහැරලා ආපු අහිංසක සිල් ගුණ දන් රකින්න ආම්දුරන්ට දෙන්න එපා කියලා. එහෙමයි. ඒ ගුරුවරයෙක් කළ යුතු දේ කළා. ඊළඟට සං අසපු දැන් ශිෂ්‍ය පිරිස වැඩි වෙනකොට අසපු ප්‍රමාණය හදලා ඒ ශිෂ්‍යයන්ට තෙරපෙන්නේ නැතුව ඒ ශිෂ්‍යයන්ට ඉන්න තැන් ටික හැදුවා. එහෙමයි. ධර්ම ප්‍රචාරය කරන්න තැන් ටික හැදුවා. එහෙයි. දැන් මේකේ තිබේ පාත්‍රයේ ලැබුණ දේ කියලා. මට මතකයි ලොකු ස්වාමීන් වහන්සේට කොහේ හරි ප්‍රණීත කෑමක් රසයක් ලැබුණොත් එහෙම අනිවාර්යයෙන්ම උන්වහන්සේ ඒ දේ සංඝයාට හදලා දෙනවාමයි. එහෙමයි ස්වාමීනි. සමාජයේ ඒ පිරිසට කියලා හදලා දෙනවා. එහෙම නැත්නම් මේ ක්‍රමයේ උන්වහන්සේ දැනගෙන හදලා දෙනවා. අපේ ලොකු සංසාරේ පුදුම විදියට ප්‍රණීත විදියට ආහාර පාන දන් දෙන්න පුළුවන්. උන්වහන්සේගේ අත් දෙක දන්සලා. පුදුම අද්ගුණයක් තියෙනවා. ඒ අද්ගුණේ තියෙන්නේ දීලමයි. ඊට පස්සේ ඊළඟ උන්වහන්සේගේ නොමසුරු ධර්ම දානේ ශිෂ්‍යයාට මනාව හික්මවන එක. එහෙමයි ස්වාමී. ඉතින් මේ විදියට ඊළඟට ශිෂ්‍යයොත් එක ඕනාවට වැඩිය නැහැ. අවශ්‍ය දේ කතා කළා විහිළු තහළු කර කර පැය ගණන් එහෙම නෑ අපේ ලොකු ස්වාමීන් වහන්සේ. වචනයක් කතා කළා, දහම් කරුණු කතා කළා, ඉච්චරයි. අවශ්‍ය උපදේශ දුන්නා. ඊළඟට අවශ්‍ය විදිහට කරුණු කාරණා කිව්වා, පිළිවෙලකට වැඩක් කළා. ඒ පිළි උන්වහන්සේ සිවුරක් දාද්දී මකුළු දැලක් හදද්දී කතා කරද්දී මොකද මකුළු දෙලක් හරි දැක්කොත් ඒකට අවවාද කරනවා මේවා පිරිසිදු තියාගන්න කියලා. ශිෂ්‍යයන් හැම එකක්ම ඒවට යොමු කරනවා. සීයෙන් ඉන්න හැටි, ಗುಣධර්ම දියුණු කරන හැටි, සීල් ගුණ දන් වඩන හැටි. මහත්තයා මේ ලංකාවේ මුදල් පාවිච්චි කරන්නේ නැතුව රාත්‍රියට ආහාර ගන්නේ නැතුව ඊළඟට මේ විදිහේ මනා ප්‍රතිපදාවකින් යුතු භික්ෂු පරම්පරාවක් හැදුවනේ. එහෙමයි ස්වාමීනි. වැඩි ඔක්කොම පස්සෙකට දාන්නකෝ. අද කාලේ තියෙන පරිසරෙත් එක මිල මුදල් පාවිච්චි නොකළ ඉන්න පුළුවන්ද? ඒ වූ පරිසරයක තමන්ගේ ශිෂ්‍ය පිරිස මිල මුදල් වලින් බැහැර කරවලා හැදුවනේ. ධර්මයේ කතා කරන විදිහට හැදුවනේ. මනාව මේ පාත්‍ර සිවුරු පරවන පිරිසක් බවට පත් කළානේ. පාත්‍රෙන් දන් වළඳන පිරිසක් බවට පත් කළානේ. බණ කියන පිරිසක් බවට පත් කළානේ. සූත්‍ර වලින් දහම් කරුණු කියන පිරිසක් බවට පත් කළානේ. එහෙමයි. ඒ ශිෂ්‍යයන් සියලු රැකවරණේ දුන්නානේ. ඊළඟට අනාගතේ මේ දහම් වැඩපිළිවෙල අරගෙන යන විදිහට ශිෂ්‍ය පිරිස පැවිදෙන්න ළමයාගේ පදම් පුහුණු කරලා තියෙන්නේ. එහෙමයි. ඒ නිසා මේක කාලෙන් කාලෙට මේ මේ බුද්ධ ශාසනය බැබලවන්න උත්තම පුරුෂය වෙනවා. එහෙමයි. ඒ නිසා මේ කරුණු කාරණා කියනකොට මම ඒ උත්තමයන් වහන්සේට ගුරු පූජාවක් විදිහට ඒ කරුණු කාරණා සිහි කළේ. මේ කරුණ නම් අපේ ගුරු ස්වාමීන් වහන්සේ තුල තියෙනවා. ඉතින් අර මිලින්ද රජතුමා නාගසේන මහරහතන් වහන්සේ කියනවා අනේ අපිටත් ඒ කරුණ දෙන්න කියලා. එහෙමයි. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම මෙච්චර කාරණා ටිකක් කිව්වේ මා තුළ සැකයක් තියෙනවා. ඒ තමයි සර්වඥාන් වහන්සේගේ ධර්මයේ අවුල් වී ගිය ලොම් ඇති බැටළුවක බඳව මෙන්දක ප්‍රශ්නය තියෙනවා. ඒ ප්‍රශ්න හටගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වචන වලින් අහලා. ආර්ථේ ගන්න නැතුව වචන අල්ලගෙන කවුරු හරි කෙනෙක් කල්පනා කළොත් එහෙම එයාට ප්‍රශ්නයක් හදන්න පුළුවන් මේ වචන වලින්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ස්වාමීනි මට මේ අවුල් වෙලා ප්‍රශ්න හදන්න පුළුවන් අර්ථය ගන්න නැති මේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට අනාගතයේ අසත්පුරුෂයෝ ගරහන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේක කරන්නේ අසත්පුරුෂයෝ. දැන් ඉදිරියට තියෙන ලස්සන ප්‍රශ්න මාලාවක්. ඒ ප්‍රශ්න සමාජයේ දැන උගත්යයි වික්ත විසාදරද කියන මේ පඬිත පිරිස තමයි කතා කරන්නේ. එහෙමයි ප්‍රශ්න දාන්නේ, කතා කරන්නේ. මෙහෙම වුණොත් මෙහෙම ඇයි ඇයි කියලා කියන්නේ. ඒ අයට මේ රජුර පාවිච්චි කරපු වචනේ අසත්පුරුෂ. අසත්පුරුෂය තමයි කියන්නේ බුද්ධ ශාසනයේ වචන අල්ලාගෙන ප්‍රශ්න උපද්දවන්නේ. ඒ නිසා ස්වාමීනි අනාගතේ නුඹ වහන්සේ හා සමාන වූ මහා බුද්ධිමත්තුන් වහන්සේලා දුර්ලභයි. බාහිර පුජ්‍යලයන්ගේ වාදයන්ට නිග්‍රහ පිණිස මාගේ ප්‍රශ්නයන් කෙරෙහි ඔබ වහන්සේගේ ප්‍රඥායස යොමු කරන සේක්වා. මතක තියාගන්න මේ ඉදිරියට අහන දැන් පිළිවෙලට කෙනෙක් අහගෙන එනවා නම් මේ වැඩසටහන ඉදිරියට අහන ප්‍රශ්න ටික රජතුමාගේ ප්‍රශ්න නෙවෙයි. රජතුමා ඒක උපකල්පනය කරලා මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා තමයි අහන්නේ. එහෙමයි ස්වාමී. ඒ කාලේ නාගසේන මහරහතන් වහන්සේ යහපති මහරජාණනි කියලා කියලා උන්වහන්සේ කිය දේශනා කරනවා උපාසකයෙකු තුල තිබිය යුතු දසවැදෑරුම් උපාසක ගුණයන් තියෙනවා රජතුමනි ඒ ගුණ ධර්ම 10 මොකක්ද කියලා. ඔන්න බලන්න දැන් ඔබ තුල මේක තියෙනවද කියලා. එහෙමයි ස්වාමීනි. උපාසකයෙක්ගේ නම් උපාසක ගුණ 10ක් තියෙනවා. එහෙයි. ඒකක් තමයි සංඝයාට දුකක් හටගත් කල්ලි තෙමේ දුක් වෙයි සැපක් හටගත් කල්ලි සතුටු වෙයි. සංඝයාට දුකක් ආවොත් දුක් වෙනවා සතුටක් ආවොත් සතුට වෙනවා එහෙමයි එහෙනම් දැන් බලන්න පහුගිය කාලේ සංඝයාට මේ නොයේ කරදරෙද්දි තමන්ගේ හිත කොහොමද තිබ්බේ කියලා උන්වහන්සේලාට ඕන දෙයක් වෙද්දී කියලා තමන්ගේ බඩගොස්තරය ගැන විතරක් හිතුවනම් උපාසක භවනේ එහෙමයි ධර්මයට ප්‍රධානත්වයක් දී කටයුතු කරනවා ධර්මානුකූලයි. එහෙමයි ස්වාමී. ඊළඟට තමාට ශක්තිපමණේ සංඝයාට උපස්ථාන කරනවා. මහත්ය ඇත්තටම මේ පාසක ගුණ තියෙන අය ඉන්න දැන් පහුගිය දවස්වල ඇඳිරි නීතිය දාලා තියෙද්දි එහෙමයි ඇඳිරි නීතිය දාලා තියෙද්දි මිනිස්සු දාන ටික උස්සගෙන එනවනේ එහෙමයි අහිංසක උපාසක ගුණයෙන් සෝබමාන උපාසක පින්වතුන් මේ ලංකා ධර්මතලයේ සිටිනවා එහෙමයි ඊට පස්සේ තියෙනවා බුද්ධ ශාසනයේ පරිහානිය දැක නගා සිටීමේද වෑයම් කරයි. බුද්ධ ශාසනයට හානියක් වෙනකොට ඉක්මනට ඉදිරිපත් වෙනවා. ඒ ස්වාමීනි. මහත්ය ඔයා කියන්නේ මහත්යා මේ බුද්ධ ශාසනේ දුටුගැමුණු රජුරන්ගේ කාලේ යුද්ධ කරපු අයගෙන් බොහෝමයක් ඉන්නේ තුසිතේ මේ තාවතින්සේනේ. එහෙමයි ස්වාමීනි. දසමහ යෝධයන්ගෙන්ම නිවන් දැක්කේ නැති අරහත්ත්වයට පත් වෙන යෝධ පිරිසක් හිටියානේ. එහෙමයි. කුස්සදේව මහරහතන් වහන්සේ, ගෝඨායිම්බර මහරහතන් වහන්සේ, තේරපුත්තාබේ මහරහතන් වහන්සේ ඊළඟට ওই වාගේ රහතන් වහන්සේලා. එහෙමයි. එතකොට අනිත් වේලු සුමන නන්දි මිත්‍ර ආදී යෝධයෝ ඉන්නේ තුසිතේ. එහෙමයි ස්වාමීනි. මේ මහතේ අය යෝධයෝ කියන්නේ යුද්ධ කරපු අයනේ. ඒ යුද්ධ කළා කියන්නේ මේ අය තුසිතේ ඉපදුනේ. යුද්ධ කරනකොට කඩු අතරේ අරන් සෝපත් වේවා සෝපත් වේවා කියලා කියපු අයද? එහෙමයි ස්වාමීනි. නෑ මහන්තේ ඒ අය යුද්ධ කරපු අය. එහෙයි. ඒතර යුද්ධ කරපු අය කොහොමද දිව්‍ය ලෝකෙ ගියේ? මහන්තයා ඒ ඒ යෝධයන්ට ඒ හේවයන්ට ඒ සිංහල ජාතියට තිබේ මිනිස්සයා නැසනවා කියලා නෙවෙයි. එහෙමයි. බුද්ධ ශාසනයට විනාශයක් වෙන්න දෙන්නේ නැහැ කියන සිතමයි ඒ හිතේ වැඩ කළේ. එහෙමයි. මේ තමන්ට විරුද්ධව නැගී හිටින සතුරා අතුගාලා දානවා කියලා අදහසක් තිබෙන්නේ නැහැ. තිබ්බේ බුද්ධ ශාසනයට විනාශයක් වෙන්න දෙන්නේ නැහැ කියන අදහස. ඒ අදහස නිසාම ඒ ඇත්තන්ගේ පාප කර්මය, ඒ ඇත්තන්ගෙන් ප්‍රාණඝාතයක් වුණොත් එimhe ඒක ඉදිරියට ආවේ නැහැ. ශාසනය රැකගත් පින ඉස්සර ඉස්සරහට ඇවිල්ලා ඒ අය සුගතිය ඉපදුණා. එහෙමයි ස්වාමී. බුද් දැන් මේ කියන්නේ අවියායුධ අතට අරන් යුද්ධ කරපළ කියලා නෙමෙයි වරදවා ගන්න එපා. බුද්ධ ශාසනය රකින්න දඟලන දැඟලවිල්ල බුද්ධ ශාසනය රැකගන්න උපාසකයෙක් විදිහට කරන උත්සාහය ඔහු සුගතියේ උපද්දවනවා. එහෙමයි ස්වාමී. මොකද අනාගතයේ කෙනෙක්ගේ ශෝක සංతాප දුක් තැවුල් නිවන්නේ මේ ධර්මයෙන් මේ ධර්මයෙන්මයි ඒ නිසා බුද්ධ ශාසනය රැකගන්න පුදුම උත්සාහයක් වීරියක් උපාසකෙක් තුල තියෙන්න ඕන මහන්තය දැන් පහුගිය කාලේ දැන් සම්මේ කරදර කංගක්ලු වෙනකොට සමහර ගම්වල මේ උපාසකම්මලා ගිහිල්ලා පන්සල මුරකලා. එහෙමයි. සතුරාගෙන් කරදරයක් එයි කියලා. හැබැයි ඒ වෙලාවේ හිතන්න දෙයක් තියෙනවා. ඒ තමයි දැන් සමහර තැන්වල අපි දැක්ක සමහර අම්මලා ගෙවල් වල දරුමල්ලු ගෙදර දාලා උන්දලා ගිහිල්ලා මුර කරනවා. එහෙමයි. කරදරයක් වෙයි කියලා. ඒ මිනිසුන්ගේ උපාසක ගුණ. නමුත් පිරිමි ටික පිරිමි මේකට මොල්ලුනේ නැත්තම් පිරිමි කමක් නැහැ. පිරිමි මේකට මොල්ලුන්නේ නැත්තම් පිරිමි කමක් නැහැ. ශාසනය රැක ගන්න ඕන, පන්සල රැක ගන්න ඕන, විහෙර විහාර රැක ගන්න ඕන, ඉදිරියට එන්න ඕන. මේක හැංගිමුත්තම් කර කර පිටිපස්සින් ඉඳලා බෑ. ඉස්සර මහත්තයා ගම්වල හිටියා ගම් මුල ගාම ගාමනීය කියලා කෙනෙක්. ගාමනීය කියන්නේ ගමේ ප්‍රධානියා. ඒ ප්‍රධානියාට මොකක් හරි සංඥාවක් දුන්නොත් එහෙම ගමට අනතුරක් වෙන එක. එයා මුළු ගමටම සංඥාව දෙනවා ගමම එකතු වෙනවා. ඔවුන් කරන්නේ මේ විදිහට ඊතලයේ මේ තෙල් පහන් කඩයක් ඔතලා ගිනි තියලා විදිනවා. එහෙම. ඒතකොට ඒක ගමේ උඩටම යනවා ලොකු එළියක් විදිහට. යනකොට ගමේ මිනිස්සු දැනගන්නවා ඒ එළිය වැටෙන්නේ කොතනද? එතෙන්ද මිනිස්සු එකතු වෙනවා. එහෙමයි. එකතු වෙලා ඒ අය ඔක්කොම මේ තමන්ගේ ගමට වෙන අනතුර සැනෙන් දුරු කරලා දානවා. එහෙමයි. එහෙම නැත්නම් එක හක්හඬයි බිබින්නේ සෙනග එකතු වෙනවා. මේක මේ මුළු ගැන්ලා දොරවල් වහගෙන කරන්න පුළුවන් එකක් නෙවෙයි. සිංහල කමක් කියලා එකක් තියෙන එක පුදුම එකක් මේ සිංහල කම කියන එක. ඒකයි අර සුද්ධෝ ටික කියන්නේ මුළු පෙර දිගටම මෙච්චර ධනයක් ගියේ නෑ කියනවා මේ සිංහලයි යටවත් කරන්න තරම්. මෙච්චර අවියාද තොගයක් විනාශ වුන්නේ නෑ කියනවා මුළු පෙර දිගටම තරම්. මේ ලංකාව මේ ආක්‍රමණය කරන්න දා කියනවා අවසානයේ මේ රට අල්ලගෙන සිංහලයන් මේ සුද්ධන්ගේ මේ ඒ එංගලන්තේ කොඩිය උස්සන්ට දරණ වෑයමට වඩා අවසාන යුද්ධ ටික සුද්ධ කරලා තියෙන පණ බේර ගන්න. එච්චර මේ සිංහලයාගේ තිබ්බ හයිය. ඒ ජීවිතේ දෙවෙනි කරලා බුද්ධ ශාසනය වෙනින් ඉදිරිපත් වුණේ. ආයි වෙන ලෝකයක් මතක් වෙන්නේ සතුරේ කාපු ගමන් ශාසනයට හානි නා. තමන්ගේ ගෙදරට හානියක් වෙද්දී ඒව ඉවසලා හිටියා. බුද්ධ ශාසනයට, ජාතියට, සිංහලකමට හානියක් වෙන එකට සිංහලෙ ඉඩ දුන්නේ නැහැ. එහෙම එකක් තිබ්බේ මේක. ඒ නිසා ඒක උපාසක ගුණයක් කියනවා. ශාසනයට හානියක් වෙන්න දෙන්නේ නැති එකමයි. කියනවා ඒක ඒකේ තුල ඔබ පිළිහිටලා ඉන්න කියනවා. මේ නාගසේන මහරහතන් වහන්සේ කියන්නේ. එහෙමයි සාර. ඊට පස්සේ තියෙනවා බුද්ධ ශාසනයේ පරිහානිය දැක නගා සිටීමට වෑයම් කරනවා. සම්මා දිට්ඨියෙන් දැන් බුද්ධ ශාසනයේ පරිහානිය දැකලා නගා හිටින්න උත්සාහ කරනවා කියන්නේ පෞගේ කාලේ මහත්යන මතකද මේ එක එක්කෙනා මේ නිකන් රහත් රහත් කියලා අර හොර රහතුන් පිරිසක් බිහි වෙලා කටයුතු කරද්දී සංඝයා විතරක් නෙවෙයි ඒකට ගියයත් මුල් වෙන්න ඕනේ මේකට ඒ ශාසන පරිහානියට විරුද්ධව එහෙමයි ස්වාමීනි මුළු ගැන්වෙන්න හොඳ නැහැ. මුළු ගැන්වෙන්න හොඳ නැහැ. තමන්ගේ ලේඛන හෝ තමන්ගේ ඥාණයෙන් හෝ ශාසනයේ පරිහානියට විරුද්ධව නැගිටින්න ඕන ඒක සාමාන්‍යයෙන් අපි කියමුකෝ ඒ ඒක කියන්නේ සංඝයා වහන්සේ නමක් නම් ඒ අසත්‍ය පතුරන්නේ ඒ සංඝයා වහන්සේගේ ඒ අසත්‍ය කතාවට විරුද්ධව නැගී සිටින එක පවක් නෙවෙයි. එහෙමයි ස්වාමී. ඇයි ඔහු ශාසනය බබලවන්නයි ගිහියෙක් විදියට එහෙම කරන්නේ. ඒක පවක් නෙවෙයි. එහෙමයි. ඒක ශාසන අභිවෘද්ධියට උපකාරී වෙන පුණ්‍ය සංස්කාරයක්. එහෙමයි. මේ බුද්ධ ශාසනය රැක ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. මහා පිනක් මහත්ය. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. මංගල සම්මත නිමිති නැකත් ආදී කරුණු සෙවීමෙන් බැහැර වූයේ වේ. ජීවිත හේතුයෙන් හෝ අන්‍ය වූ ඇදහිීමෙන් ඇදහිීම් සරණ නොයන්නේ වේ. ආන දේවාල ගානේ ළඟින් නෑ කියන. එහෙමයි ස්වාමීනි. මේ උපාසකෙක් නෙවෙයි කියන එහෙම. මංගල නිමිති නැකත් ආදිය එහෙමයි මේ මත්තේම නැහි නැහි ඉන්නේ කියනවා දැන් ඒකනේ මහත්තයා අවුරුද්දට මේ අවුරුද්දේ නම් නැකත හරියටම හරි කියලා කිරි උතුරවලා දැන් කරගත්තේ එහෙමයි ස්වාමීනි නේද අනේ මෙහෙමත් එක තිබ්බ සකල ශේෂතම අවුරුදු කාලේ උණ්ඩම දීලා ඒ සල්ලි වලින්ම ගත්ත වාහන ඒ සල්ලි වලින්ම හදපු බෝම්බ වලටම ඒ සල්ලි වලින්ම නැති කර මේ හදාගත්ත මිලේච්ඡ සංවිධානවලට අපේ මිනිස් ජීවිත මේ බිලි දුන්නා. එහෙමයි ස්වාමීනි. මිනිසයා පුදුම විදිහට මහත්යා උනේ සකල ශේෂතක් දීලා ජීවිතෙත් දීලා සිංහල ජාතියක් දුන්නා. එහෙමයි. මේ මේ නැකතක් නිසානේ මේක උනේ. නැකත් නිමිති කේන්දර නිසා. ඒ නිසා මහත්යා දැන් වෙලාවකට තියෙනවා මම කියනනම් ඉස්සර වෙච්ච දෙයක් නැකත ගැන. ඔන්න ඉස්සර කොල්ලෙකුට කෙල්ලෙක් බඳින්න ඕන වුණා. ඉතින් ඒ කට්ටිය කතා බහ කරලා දැන් විවාහය හදාගත්තා. ඉතින් යන්න එනකොට ගෙදර අම්මා කිව්වා මොකටත් නැකතබ්බා. දැන් මේ වෙනකොට කතා කරලත් ඉවරයි මඟුල. ඊට පස්සේ එහෙනම් නැකත්කාරයා අල්ලපු ගෙදර හිටියේ ගිහිල්ලා නැකත්කාරයන් යන. නැකත්කාරයා කල්පනා කරා මුම් මඟුල් ඔක්කොම හදාගෙන ඉවර වෙලා දැන් නැකත අහනවා. හිතපන් හොඳ නැකතක් දෙන්නම් කියලා කිව්වා හරි වැඩේ තියෙන්නේ තව මාස මාස 3කින් තමයි නැගත තියෙන්නේ. එතකල් එතනින් මෙහා කසාදයක් කළොත් සාත්මුතු પરම්පරාවම ඉවරයි මේ යෝගය අනුව කිව්වා. අනේ දෙයනේ අරේට පණිවිඩය යවලා මුන් නැවතුණා. අර මිනිස්සු මනමාලේ එයි එයි එයි කියලා හිටියා. ආවේ නැහැ. ඊට පස්සේ ඒ ගමේ හිටපු කොල්ලෙකුට බැඳලා දුන්නා. අර කට්ටිය මාස 3කින් මහා පෙරෑරින් නැකත බලාගෙන එනකොට කෙල්ල නැහැ. එහෙමයි ස්වාමී. ඕනෑක දැක්සා ඉච්චදී. ඉතින් මේ කතාව කතාවෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ කිව්වා වදාලා පින්වත් මහණෙනි නැකත කියන්නේ කෙල්ල කොල්ල කෙල්ල ගිල්ලාගෙන යන එක තමයි නැකත. එහෙමයි ස්වාමීනි. මාද්දේ යංගසේ උළුවස තියෙන නැකත තමයි උළුවස තියෙන එක. ගේ හදන නැකත තමයි ගේ හදන එක. වැඩක් වෙලාවට කරන එක තමයි නැකත කියන්නේ. එහෙමයි. ඒක තියෙනවා ජාතක කතාවක. එහෙමයි ස්වාමී. ඉතින් ඒ ඉස්සරත් ඔහොම වෙලා තියෙනවා කියලා ওই නැකත් කතාව කියනවා. ඉතින් ඒ නිසා මේ මුළු ජීවිතේම මෙච්චර දේවල් වෙලත් බලන්නකෝ. දැන් ඊට පස්සේ ඔය දැන් ඕවටම සින්න වෙලා වෙලාවට පඳුරු ගැට ගහගෙන නැකත් මේව කරන හදුනියම් කරගෙන මිනිස්සු ජීවත් වෙනවානේ. දැන් පහුගිය දවස්වල මේ බුද්ධ ශාසනයට සිංහල ජාතියට අහිංසක ලංකාවට කරදර වෙද්දි එකෙක් පඳුරක් ගැට ගහේ නෑනේ. එහෙමයි ස්වාමීනි. ඒ හූනියම් කරපු අයත් නැහැ. එහෙයි. පො එකෙක් පොල් ගෙඩියක් ගහුවේ නැහනේ. එහෙමයි. අහිංසක මිනිහෙකුට නම් කවුරු හරි වචනයක් කිව්වොත් සිංහල මිනිස්සෙක් ගමේ ඒකට විරුද්ධව පොල් ගෙඩි හතක්වත් ගහනවා. එහෙයි. ඊට පස්සේ කොල්ලෙකු කෙල්ලෙකු යාළුනම ඕක කඩා කප්පල් කරන්න මොකක් හරි සීනි වලට හරි මතුරනවා. ඉතින් මේ ලංකාවට ආපු හදිවු නියමට මේ මිලේච්ඡ ජනතාවට විරුද්ධව එකෙක්ව පොල් ගැහවිනානේ පොල් ගෙඩියක්. එහෙමයි. ඒක බලන්නකො මේ සිංහලයාටමනේ මේ කරදර ටික එන්නේ. අහිංසකයා තමයි මේ අර මොකද්ද එකාගේ පාත්‍රයේ තියෙන උරා කඩා වැටෙනවා වගේ. එහෙමයි සාම. ඉතින් ඒ නිසා මේවා ගැන සැලකිය යුතුයි. මේ ඔක්කොම වෙන්නේ මිනිස්සයා ක්‍රියාව මුල් තැනට ගන්නෙ නැතුව නැකත් කේන්දර නිමිති සරණ යෑම තමයි කියනවා මේක භයානක දේ. හැබැයි හරි උපාසකයෙක් නම් ඒක කරන්නේ නැහැ කියලා මේ බණ පොතේ තියෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඒ මහත්තයා හයවෙනි කාරණාව. එහෙමයි. හත්වෙනි කාරණාව දැන් මම ආයෙසරයක් බෝවා කියනකොට දැන් මූලේව අමතක වෙලා අවශ්‍යයි නේද ඒ නිසා ආයෙසරයක් කියමු මූලකින්දලා සංගයාට දුකක් හටගත් කල්ලි තෙමේ දුක් වේ සැපක් හටගත් කල්ලි සතුටුයි එහෙමයි උපාසකේ එහෙමයි ඊළඟට ධර්මයට ප්‍රධානත්වයක් දෙනවා එහෙයි තමාට ශක්තිපමණේ සංගයාට උපස්ථාන කරනවා එහෙමයි බුද්ධ ශාසනයේ පරිහරණය දැක නගා සිටීමට වෑයම් කරනවා එහෙමයි සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා එහෙයි සම්මාදිට්ඨිය කියනකොට කර්ම කර්මඵල විශ්වාසය. එහෙමයි. ඒවා. ඊළඟට මංගල සම්මත නිතිති නැකත් කේන්දර පිටිපස්සේ යන්නේ නැහැ. හත්වෙනි කාරණාව උපාසකයා කයින් වචනෙන් රැකගත් ක්‍රියායත්තේ. කියන්නේ සිල්වත්. එහෙමයි ස්වාමී. සමගියට කැමැති වූයේ සමගියේ ඇලු නෙවෙයි. සමගියට කැමැතිලා එකට ඉන්නවා. එහෙමයි ස්වාමී. මේ උපාසකයා මහත්ය ඕක නැති වුණා. මේ උපාසක ගුණ සිංහලයා තුල තිබ්බනේ. එහෙමයි. ඇයි මහත්තයා කුඹුරු කොටීම කියනකොට අත්තන් ක්‍රමෙන් ඔක්කොම එකතු වුනේ නැද්ද? අත්තන් වලද? ඊළඟට ගොයන් කැපිල්ලට ගොයන් මැඬවිල්ලට කට්ටිය එකතු වෙන්නේ නැද්ද? එහෙමයි. ඉස්සර කමත් වල රංචුව බලන්න මුළු ගමේම මිනිස්සු කමතට එකතු වෙනවානේ. එහෙමයි. මේක අර මැෂින් වලින් දැන් නැති වෙලා ගියානේ. එහෙයි. අර සමගිකම නැති වෙලා ගියා. අත්තං ක්‍රමයේත් එක්කනේ ගොඩාක් සමගිය තිබ්බේ. එහෙමයි ස්වාමීන්. අවුර ඊළඟට මොකද්ද අලුත් සහල් ගත්තට පස්සේ අලුත් සහල් වලින් කට්ටිය ඔක්කොම එකතු වෙලා දේව දාන මුරුතැන් දාන දුන්නා. එහෙමයි. ඒතර මුළු ගමම එකතු වෙනවානේ. ඊට පස්සේ අපේ පුංචි කාලේ අපි කඩ මණ්ඩියට එකතු වෙනවා, අපි බෝල ගහනවා. ඉතින් කට්ටිය ඔක්කොම එකතු වෙනවා. දැන් මුම් මොකද කරන්නේ? ෆෝන් එක අරන් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා කිසි කෙනෙක් අල්ලපු gedere එකා ගන්න නැහැ සංඥාවක්. එහෙමයි. ඒකට අර සමගිය නෑ. ඒ කියන්නේ ඊට පස්සේ තාප්ප ගහන්න ගත්තා හතර පැත්තේ. එහෙමයි සාරා. ඊට පස්සේ කටුකම්බි ගහන්න ගත්තා. මිනිස්සුන්ගේ සමගිය නැති වුණා. ඊළඟට කොහේවත් දන්නේ නැතු නන්නාඳුරන පැති වලින් ඇවිල්ලා මිනිස්සු වාසය කරන්න ගත්තා. ඒක උඩත් අර සමගිය නැති වුණා. එහෙමයි. අපි පුංචි කාලේ මහන්තේ අපේ ගම් වල ඉන්නවනම් මිනිස්සු නම කිව්ව ගමෙන් ගම දැන් නම් අපිට අපි මහානවින්ට ඇවිල්ලා යම් කාලයක් වෙන නිසා අපිට ගම්වල විසිද්ධි දැන් මතක නෑ. එහෙමයි. ඒ කාලේ මට හොඳට මතකයි අපේ ගම්වල සියලු ගෙවල් අපිට මතකයි. එහෙමයි. ඒ ආගේ પરම්පරා නෑදෑකන් දරුවෝ කී දෙනෙක් ඉන්නවද ගෙදර කොච්චර ඉන්නවද කියලා අපිට ඒ කාලේ මතකයි. එහෙමයි. එච්චර මිනිස්සු එකමුතුයි. එහෙමයි. පන්සලේ ගාන්ටාර ගහපු ගමන් ඔක්කොම ටික එකතු වෙනවා. සමගියක් තිබ්බා. ඒතකොට මිනිසුන්ගේ සමගිය කියන එක උපාසක ගුණයක්. අද බලන්න දායක සභාව තිබ්බොත් සභාපතිට ලේකම් කැමති නැහැ. ඔය දෙන්නම බහන්දාගාරිකට කැමති නැහැ. ඔය සෙට් එකම හාඳුරන්ට කැමති නැහැ. හාඳුරත් ඔය කට්ටියට කැමති නැහැ. එහෙමයි සාමි. කොච්චර අසමගියක්ද කියලා බලන්න. ඉතින් ඒ නිසා මේ සමගිය කියන එක උපාසක ගුණයක් කියනවා. එහෙමයි. ඊට පස්සේ තියෙනවා සමගිය නැති නැති වුණොත් දැන් මහත්තයා පෞගිය කාලේ ඔය මේ මේ ඔය මේ මහිතේ ඔය සැරලි ඔය ඇතිවෙච්ච ගම් වල පන්සලේ හාමුදුරුවෝ මිනිසුන්ට කතා කරලා කියලා තියෙනවා අපිට මෙහෙම කරදර පැමිණෙනවා ඒ නිසා උඹලා මොකටද සූදානමින් හිටපල්ලා මේ අපේ අහිංසක සිංහලයට කරදර වෙනවා කියලා මේක කවුරු හරි ගිහිල්ලා මේ ආයෙ ගිහිල්ලා කිව්වනේ ආවත වටේ පිටේ ඔය වැවුල වවාගත්තේ උන්ට එහෙමයි ස්වාමීනි අර පිරිසෙම ඉන්නවා පුදුම අවාසනාවක්. පුදුම අවාසනාවක්. සමගිය නෑ. එහෙමයි. පිරිසක් විදියට එකතු වෙන්නේ නෑ. මහත්යා සමගියේ තිබිලා ඔය වැඩි ඕන්නේ නෑ. කිතුළු පොළු ටිකක් අරන් ගම වටේ ගියා නම් ආය එහෙමයි. පැත්ත පළාත එකේ කඩිය තියන්නේ සතුරේ. එහෙමයි. ඇයි ගමේ රංචුව කොල්ලෝ සෙට් එක හන්දියක ඉඳලා රංචුව පිටින් ඉන්නවා නම් ඕන දෙකට කතා කරනවා නම් ඒ ගමට යන්න බයයිනේ. එහෙමයි ස්වාමීනි. සමහර ගම්මාන තියෙන්නේ එක හඳෙන් කටේ එකතු වෙන ගම්මාන වැඳින් යන්න බය. එහෙමයි. එකෙක් නෑනේ. ඉස්සර මේ වාගේ කැරලි වලදී කැරලි ඇති කරන අය ඉඳලා තියෙනවානේ. ලංකාවේ මුල් වශයෙන් සිංහල ජාතිය තිබිලා ඊට අමතරව පොඩි පොඩි ජාති ඇවිල්ලා තියෙනවා. එහෙමයි. ඒ අයගෙන් පොඩි ප්‍රශ්නයක් එනකොට සිංහලයාගේ අතේ ඉස්සර කඩුව තිබ්බනේ. එහෙමයි. ඒ කඩුව අරන් අර ගමඩ පොඩ්ඩක් සද්දයක් දැනෙනවා මොකද්ද මේ උනේ කියලා. එච්චර එක එක අඩිය තියන්නේ එළියට. එහෙමයි. මහතෙනි සිංහල මිනිස්සයාගේ මොකද්ද එකක් තියෙනවා. ඒ හයි ආවනම් හරි. ඒ නිසා සිංහල මිනිස්සයා මේ බොරු බයක් කරන් ඉන්නේ. ඒ නිසා සිංහල මිනිස්සුන්ගේ අභිමානය ඉස්සරහට ආපු ගමන් මේ ප්‍රශ්නේ විසඳෙනවා. හැබැයි අභිමානය පෝෂණය වෙන්නේ සැබෑ උපාසකෙක් විදිහට සමගිය තිබ්බොත්. එහෙමයි ස්වාමීනි. සමගිය තියෙන මේ වෙලාවේ සිංහල මිනිස්සුන්ගේ එක එක වැරදි අඩුපාඩු කී කිය ඉන්න හොඳ නැහැ. පන්සලේ හාමුදුරන්ගේ වැරදි කී කියා ඉන්න හොඳ නැහැ. දායකයන්ගේ වැරදි කී කියා ඉන්න හොඳ නැහැ. අල්ලපු ගෙදර වැරදි කී කියා ඉන්න හොඳ නැහැ. එහෙමයි. මේ වෙලාවේ සිංහල ජාතියක් විදිහට ලාංකිකයන් විදිහට මේ ලංකාව බුද්ධ ශාසනේ සිංහල ජාතිය රැකගන්න විදිහට එකතු වෙන්න ඕන. එහෙමයි. ඒක මිලේච්ච මේක මේ බාහිරින් ආපු මිලේච්ච බලවේගයක්. එහෙමයි ස්වාමීනි. මතක තියාගන්න ඕන මෙතෙක් කාලයක් මේ බුද්ධ ශාසනයේ තියෙන කාලයත් එක්ක සිංහල ජාතිය මේ ආරම්භයත් එක්ක සිංහල ජාතිය තවත් මනුස්ස වර්ගයක්. සිංහල ජාතිය තවත් මනුස්ස වර්ගයක් මේ මේ මනලෙන් අතුගා දාන්න ඕන කියලා කටයුතු කළා නැහැ. එහෙමයි ස්වාමීනි. සිංහල මිනිසයා Tamanට සතුරන්ගෙන් ආක්‍රමණයක් එද්දී ආරක්ෂාව හදාගත්තා. ඒ ආරක්ෂාව ධර්මිකයි. එහෙමයි. ඒ ආරක්ෂාව ධර්මිකයි. එහෙමයි. ඉතින් ඒ නිසා මේ දැන් අපි කියමුකෝ දැන් අර හාමුදුරු නමක් උදේ මුණ ගැහුණා. වැද්දෙකුට. වැද්ද දඩේ මේ ගියා දඩයන් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ආයෙනකොට ආයෙ හාමුදුරු මුණ ගන්න. ඊට තෝ තමයි මට මුණ ගැහුණේ කියලා හාමුදුරු පෙන්නනවා. ඉතින් ඒ හාමුදුරු ගහකුඩට නැංගා. එහෙමයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ගහකුඩ නැගලා අර මේ වැද්දා ගහ මුල ඉන්නකොට අර සිවුර ඇඟට වැටිලා බල්ලු ටික වැද්දා කෑවා. ඉතින් මේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ස්වාමී භාග්‍යතුන් වහන්සේට කියද්දී ඇයි ගස් නැංගේ? එහෙමයි ස්වාමීනි. ඕක භාග්‍යතුන් වහන්සේ ඒ වගේ දේශනා කළේ නැහැ. ඊට පස්සේ එක ගමකට ඉන්නවා මිනිස්සෙක් ඒ මිනිස්සයා හාමුදුරනමක් ආවොත් කච කචේමයි වද දෙනවා කතා කර කර ඒ ගමට හාමුදුරුවෝ යන්නේ එක හාමුදුරනමක් හිතුවා හොඳයි මං මේ යන්නම්කෝ කියලා ගියා ගිහිල්ලා අර මිනිස්සයා කච කචේට ආවා පොඩක් ඉන්න උපාසක මහත්තයා මම මේ දාන ටිකක් හොයාගන්නකල් කියලා පින්න පාත ගියා. ආය ආවා. කිව්ව පොඩක් ඉන්න මම වළඳනකල් වළඳනකල් හිටියා. ඊට පස්සේ ආයෙ කතාවට ආවා. කිව්ව පොඩක් ඉන්න මින් කැලේ අයිනට යන් කියලා කැලේ අයිනට ගිහලා පාත්‍රෙ විම තියලා සිවුර ගහකෙල්ල හොන්දට නෙළුවා. ඊට පස්සේ මේ එදා ඉඳලා වගාවක් නැහැ. ආන්දනම දැක්කොත් කරබාගෙන ඉන්නවා. එක ආන්දනම එක්කලේ බුද්ධ කාලේ මේ ප්‍රශ්නේ බුදුරජාන් වහන්සේට ආවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් පුදුමයි මහත්තයා බුදුරජාණන් ඇයි භික්ෂුව කොහොම කළේ කියලා කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ගුටිකාව මනුස්සයාට ඉස්සරහත් ඕක වුණා කිව්වා. ඒ තමයි ඉස්සර මිනිස්සු ගිහිල්ලා මේ තවලම කියනකොට මේ කරත්තවල රෑ ඉතින් ඔහොම ඉඳලා මිනිස්සු ඉතින් මලපහ කරනවා තැන් තැන් වල. මේකට මේ කුරුමිණී මල පහ මේ කුරුමිනි බීලා මල පහ කළා. අර බීපු මද්ද්‍රව්‍ය කුරුමිනිය බීලා වෙරි වෙලා. වෙරි වෙලා මේක මේ අලුත් අසූචි බෙට්ටක් උඩ නැංගා. උදේ කකුල් එබෙනවනේ. මේක හිතුවේ මම මේ කන්දක නගින්නේ මගේ තේජසට කන්ද පාත් වෙනවා කියලා. <laughs> එහෙමයි ස්වාමී. ඊට පස්සේ අරින් ඇතෙක් ආවා. ඇත ඇවිල්ලා මේ මේ අසුචි ගඳට හැරිලා යනකොට අර දීපු ගුරුමිනියට හිතුවේ ඌට බයේ හැරිලා යනවා කියලා. එහෙමයි. ඊට පස්සේ කිව්වා "ඒ යඩෝ මේ වරෙන් කියනවා." එහෙමයි සර්. උඹ මොකද මේ මං දැකලා බය වුණාද කියලා. කුරුමිනියා අර ඇතාට කේස් එක. ඊට පස්සේ ඇතා කිව්වා අනේ තොගේ කට කියලා. කට නෙමෙයි කිව්වා වරෙන් කිව්වා සටනට. ඊට පස්සේ කිව්වා මං තෝට හොඳින් ගහන්නේ නැහැ කියලා. ඉමේට පස්සෙන් පස්සට ඇවිල්ලා වලිගුස්සලා බෙට්ටක් දැම්මා <laughs> අඟුලට. බුදුරජාණන් වහන්සේ වදාලා අර ඇතා වෙලා හිටිය ඔය ගහපු වික්ෂුව කිව්වා. අර කුරුමිනියා කිව්වා අර ගුටි කාප එක සංසාර පුරුද්දක් කිව්වා. එහෙමයි ස්වාමී. ඒ නිසා සමහර ප්‍රශ්නවලදී අපිට මහත්ය සමහර දේවල් එහෙම අපිට තේරෙන්නේ නැහැ කොහොමද මේවා වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා හැම දෙයක් ගැනම තේරුමකින් ඉන්න එක වටිනවා. ඒකයි මහන්සිය අපිට තේරෙන්නේ නැහැ අර ඒ කාලේ විච්ච දේවල් එක දැන් කුරුමයේ කතාවෙම නේ එහෙමයි සංසාරේ තියෙන දේවල් අපිට තේරෙන්නේ නැහැ ඉතින් මම මේ කාරණා විස්තර කළේ අර සමගියෙන් ඉන්න ඕන ඒ සමගිය කියන එක උපාසක ලක්ෂණයක් ඊළඟට තියෙන සංඝයා කෙරෙහි ඉරිසියා නැත්තේ වංචාවෙන් තොරව ශාසනයේ හැසිරෙන්නේ වේ සංඝයාට ඉරිසියා නැහැ දැන් ගොඩාක් ඔය සාමාන්‍ය සංඝයා වහන්සේ නම ප්‍රසිද්ධ වෙගෙන යනකොට ගිහි අයම ඔය කේස් ඇදලා එක එක අරුබුද හදන්නේ ඉරිකියාව. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඒ කියන්නේ මොකක් හරි එකක් එනවා. එහෙමයි. ඒ ඒවා උපාසක ගුණ නෙවෙයි. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ සරණ ගියේ වේ, ධර්මයේ සරණ ගියේ වේ, ශ්‍රාවක සංඝයා සරණ ගියේ වේ, තුනුරුවන් සරණ ගියා කියන එක උපාසක ලක්ෂණය. ඉතින් ඒ නිසා මහරජාණෙනි මේ වනාහි උපාසකයෙකු තුල තිබිය යුතු දසවැදෑරුම් උපාසක ගුණය ගුණයෝය. සියලු උපාසක ගුණයන්ගෙන් ඔබ උපාසක ගුණ ඔබ තුල තියෙනවා. ඒ නිසා ඔබ වාගේ කෙනෙක් මාන් ළඟට පැමිණෙන්න සුදුසුයි. ඔබ වාගේ කෙනෙක් එක්ක කතා කරන්න සුදුසුයි. ඒ නිසා බුද්ධ ශාසනයෙන් ඔබ ඕනම දෙයක් කතා කරන්න කැමති නම් බුද්ධ ශාසනයේ පරිහරණය දැක බුදු සසුන නගා සිටිනු කැමැති කෙනෙක් ඔබ. ඒ නිසා ඕන දෙයක් මගෙන් අහන්න මම ඔබට අවස්ථාව දෙනවා. ඕනම් ප්‍රශ්නයක් මගෙන් අහන්න කියලා අන්න අවස්ථාව දුන්නා. මෙතන ඉඳලා තමයි මහත්තයා ඉතුරු සාකච්ඡාව දිගහැරෙන්නේ. එහෙමයි. අවසරයි ස්වාමීනි. අද දවසේ අපේ කාලය නිමා වුණා. මිහිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර